සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි අද දවසේ සූදානම් වෙන්නේ උතුම් වූ දහම මෙලොව පරලොව සැනසීම ලබන්න පුළුවන් සියලු ලෝක සත්‍යයට එකම සැනසීම පිහිට ඒ උතුම් වූ තථාගතයන් වහන්සේගේ සී සද්ධර්මය ඒ නිසා මේ අහන ධර්මය පින්වත්නි මේ ජීවිතයේ සද්ධාවෙන් ශ්‍රවණය කරගන්න. සද්ධාවෙන් ශ්‍රවණය කරගත්තොත් බොහෝ ආනිසංස වාරයක් ලබන්න පුළුවන්කමක් තියෙනවා. මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ ධර්මය දේශනා කරනවා. පින්වත් අය ධර්ම ශ්‍රවණය කරනවා. විමුක්තායතන සූත්‍රයට අදාළව තේරුම් ගත්තොත් නිවන් දොරටු දෙකක් මේ වෙලාවේ සිද්ධ වෙනවා. දේශනා කරන මටත් මේ පින්නාත් අයටත් දේශනා කරන මමත් දහම් දේශනා කිරීම නිවන් දොරටුවක් පින්නාත් අය ධර්ම ශ්‍රවණය කිරීම පින්නාත් අයට නිවන් දොරටුවක් ඒ නිසා මේ උතුම් වූ ධහම ශ්‍රවණය කරගන්න එක මේ ජීවිතේම උතුම් වූ සැනසීම උනත් ලබන්න පුළුවන්කමක් තියෙනවා තථාගතයන් වහන්සේගේ ධර්ම ශ්‍රවණයේ ආනිසංසය බොහෝ සසර ගමනක සැප විපාක ලබන්න හේතුවක් වෙනවා. නොනැතිව ඉපදෙන්න ඒක හේතුවක් වෙනවා. ප්‍රඥාවන්තව ඉපදෙන්න මේ ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස බොහෝමයි. ඒ නිසා අද දවසේ මේ උතුම් වූ ආනිසංසයන් ලබා ගන්නට නම් මේ පින්වත් අය සද්ධාමෙන් යුක්තව ධර්ම දේශනා ශ්‍රවණය කරගන්නට ඕනේ ස්වාමීන් වහන්සේ දේශනා කරන්නටත් ඕනේ. ඒ නිසා මේ ජීවිතයේ පින්වත්නි අපි තේරුම් ගන්නට ඕනේ මේ යන්නේ සංසාර ගමනක්. යන සංසාර ගමනේ ගෙවෙන දුර්ලභ අවස්ථාවක මේ ගෙවෙන්නේ. ඒ තමයි මනුෂ්‍ය ජීවිතේ ගත වෙන්නා වූ කාලය. මනුෂ්‍ය ජීවිතේ ගෙවෙන කාලය හරීම වටිනවා. ඒ වටිනාකමක් තියෙන්නේ මේ ගෙවෙන මනුෂ්‍ය ජීවිතේ පින්වන්නේ නිවන් දකින්න පුළුවන් හිතක් තියෙන්නේ. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න පුළුවන් හිතක් තියෙන්නේ. ඒ නිසා මේ ජීවිතයේ මේ ගෙවන කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නට ඕනේ පින්නානි තථාගතයන් වහන්සේගේ ධර්ම අවබෝධ කරගන්න. ඇයි ඒ සංසාර ජීවිතේ නොකරගත්තු එකම කාරණේක සසර ජීවිතේ අපි නොකරගත්තු එකම දේ ධර්ම අවබෝධ කරගත්තු නැති එක. අනිත් හැම දුකක්ම හැම සැපයක්ම විඳලා තියෙනවා. දහම අවබෝධ කිරීමෙන් ලබන්නා වූ සැනසීමමයි නොලැබුවේ. ඒ නිසා දේශනා කරන මටත් අහන ඔබටත් තියෙන එකම සැනසීම දහමෙන් ලබන්නා වූ සැනසීමම පමණයි. වෙන සැනසීමක් ලැබෙනවා නම් සංසාර ජීවිතේ අපිට පින්නාන්ති ලැබෙන්නට තිබුණා. නමුත් මේ අනවරාග සංසාර ජීවිතේ ඒ හොයන දේවල් වලින් හිත හොයන දේවල් වලින් පංච කාමයන් වලින් ස්ථිරසාර සැනසීමක් නිවීමක් ලැබුණේම නැහැ. ඒ ලෝකයන් වල ඉපදී ඉපදී මෙරි මෙරි ඒ අනන්ත දුක් විඳා සංසාර ජීවිතය අල්ප වූ ආස්වාදයකට රැවටිලා මහත් වූ ආධිනවයක් විදින විදියට හිතේ හැඟීම් සකස් වුණා. ඒ නිසා මේ ජීවිතයේ පින්වත්නි අපිට මේ මහත් වූ ආධිනව පිළිබඳව තේරුම් කෙරෙව්වොත් මේ හිතට පුළුවන්කමක් තියෙනවා ඒ සැනසීම ලබා ගන්නට ස්ථීරසාර සැනසීමක් ලබා ගන්නට අල්ප වූ ආස්වාදයක් තියෙන බව තේරුම් කරලා දීලා මහත් වූ ආදීනයක් තියෙන බව වටහලා දුන්නොත් හිතට මේ හිත භවයෙන් භවයට යන්නට තියෙන තණ්හාව අඩු කර ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ කාම ලෝකයේ ඉපදෙන තියෙන තණ්හාව මේ ලෝකේ සසර ජීවිතයේ යන එකේ තියෙන භයානකම හොඳට තේරුම් කරලා දෙන්න පුළුවන්කමක් තියෙනවා. සතර අපායේ නැවතයි උප්පත්තිය නොලබන විදියට හිත හදන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මේ පින්නත් අය තථාගතයන් වහන්සේගේ ධහම හොඳට දැනගන්න. ධහම අවබෝධ කරගත්තොත් ඒකමයි උතුම් වූ සැනසීම. ඒ නිසා අද දවසේ මේ පින්නත් අයට මේ සූත දේශනා මාලාවක් හැටියට මේ සිද්ධ කරන සූත දේශනාවන් වල අද දවසේ අපිට ලැබිලා තියෙන්නේ මధుර කියන සූත්‍ර දේශනාව. මధుර කියන සූත්‍ර දේශනාව පිළිබඳව අද දවසේ අපිට විමසා ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ පින්නාත් අය කලින් ශ්‍රවණය කරලා තියෙන්නට පුළුවන්කමක් තියෙනවා. නමුත් නැවත නැවත දැනගත්තා කියලා ශ්‍රවණය කරගත්තා කියලා ඒක අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මේ සූත්‍රයේ පින්වත්නි සිදුවීමක් යම්සේ සිදුවීමක් සිද්ධ වෙනවා මොකක්ද මේ සිදුවීම කියලා පින්නවත් අපි විමසා ගත්තොත් මේකේ මහා කච්චායන මහරහතන් වහන්සේ තමයි දේශනා කරන්නේ. ඒකට හේතුව පසුව සූත්‍ර දේශනා අවසාන මේ පින්නත් අයට දැනගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අපි මූලික වශයෙන් විමසා ගන්නට බලමු මේ සූත්‍ර දේශනාව කොහොමද ආරම්භ වෙන්නේ? ඒවම් මේ සුතං ඒකං සමයං ආයස්මා මහා කච්චායනෝ මధుරායන් විහෙරති ගුණ්ඩවනේ වෙන සූත්‍ර දේශනාවල තථාගතයන් වහන්සේ තමයි පිළිබඳව දේශනා කරලා භාගතුන් වහන්සේ මේ මේ ප්‍රදේශයේ වැඩ වාසය කරනකොට දේශනා කරේ කියලයි සඳහන් කරන්නේ. නමුත් මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ මහා කච්චායන මහරහතන් වහන්සේ. මధుරාය කියන ප්‍රදේශයේ ගුණ්ඩවනේ තමයි වාසය කරන්නේ. ඉතින් මේක අහන්න ලැබෙනවා අස්සෝසිකෝ රාජා මදුරු අවන්ති පුත්තෝ සමනෝ කලෝ භෝගෝ බෝ කච්චායනෝ මදුරායන් විහෙරති ගුණ්ඩවනේ මේකෙන් සඳහන් කරන්න පින්වත්නි මේ මදුරාය කියන ඒ ප්‍රදේශයේ රජුරවන්ට අහන්න ලැබෙනවා මදුරාය අවන්ති පුත්තෝ කියලා සඳහන් කරලා තියෙන්නේ අවන්ති කියන රටෙහි ඒ රජුරවන්ගේ දුවගේ පුතා කියන අදහස තමයි අර්ථ කතාව තුළ දක්වලා තියෙන්නේ. ඉතින් ඒ රජ්ජුරුව පිළිබඳ එහෙම විස්තරයක් සඳහන් කරලා තියෙනවා. එතකොට මේ සූත දේශනාව මහා කච්චායන ස්වාමීන් වහන්සේ ගැන ඒ මහා කච්චායන ස්වාමීන් වහන්සේ දේශනා කරන නිසා මම මේ පින්නත් අයට මහා කච්චායන මහරහතන් වහන්සේගේ ඒ ජීවිතය පිළිබඳ සසර ජීවිතේ ඒ වගේ රහත් භාවය ලබන්න හේතුන පින පිළිබඳ විමසා ගත්තොත් මේ සූත දේශනාවට අදාළව මේ මහා කච්චායන මහරහතන් වහන්සේ එක් භවයක පදුමුත්තර කියන බුදුන් වහන්සේගේ කාලයේ උප්පත්ති ලැබලා ඉන්නකොට ඒ බුදුන් වහන්සේගේ බණ අහලා උන්වහන්සේ එවලේ ඒ ඒ ශාසනය තුල කෙටියෙන් දේශනා කරපු දේ දීර්ඝ වශයෙන් දේශනා කරන භික්ෂුන් අතරින් අගතන්පත් භාවය ලබා දෙන ස්වාමීන් වහන්සේ නමක්කට ලබා දෙන බව දැකලා උන්වහන්සේට ශ්‍රද්ධාව ඇති වුණා. ඒ ජීවිතේ උන්වහන්සේට ශ්‍රද්ධාව ඇති වෙලා ඒ ජීවිතයේ භවයේදී එතුමන් අදිස්ථාන කරනවා ප්‍රාර්ථනා කරනවා බොහෝ පින්කම් කරලා අනාගතෙත් මට බුදු කෙනෙක් හමුවේ මේ වගේ කෙටියෙන් දේශනා කරපු දේ දීර්ඝ වශයෙන් දේශනා කරන වික්ෂුන් අතරින් අගතන්පත් භාවයේ ප්‍රාර්ථනා කරනවා ඉතින් මෙහෙම ඒ බුදුන් වහන්සේලා විශේෂයේ දාන ආදී පින්කම් කරලා ඒ පින හේතු කොටගෙන භවයෙන් භවයට යනවා. දුගතියක වැටුනේ නැහැ. සුගති ලෝකයන් වල උප්පත්ති ලැබුවා අර පිනට. ඒ වගේම සුමේද බුදුරජාණන් වහන්සේ කාලේ සිද්ධ විද්‍යාධරයෙක් වෙලා අහසින් යනකොට බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේ සුමේද තථාගතයන් වහන්සේව දැකලා කිනිහිරි මලෙන් පූජා කරොත් බව ආපදානය තුල සඳහන් කරලා තියෙනවා. කිනිහිරි මල් වලින් පූජා කරපු ආනිසංශ ඒ භවයෙන් පස්සේ සුගතිගාමි වෙන්න හේතුන බව සඳහන් කරලා තියෙන්නේ. දුගතියක වැටිලා නැහැ. තථාගතයන් වහන්සේ පිරිනිවන් පාලා වුණත් අද කාලේ වුණත් මේ පින්නත් අය දන්නවා තථාගතයන් වහන්සේ විශේෂයි ජීවමාන හැඟීමෙන් යුක්තව එක මලක් වුණත් පූජා කරනවා නම් ඒ ආනිසංශය පින්වත්නි ලබන්න පුළුවන්කමක් තියෙනවා. ඒ චේතනාවේ සද්ධාව අනුව සමේ චිත්තයේ සමපලං ඒ සමේ හිත තිබුණොත් සම විපාක ලැබෙන බවයි දක්වලා තියෙන්නේ. ඒ නිසා එතුමා ඒ ජීවිතේ ජීවමාන භාගතුන් වහන්සේ විශේෂෙහි කිනිහිරි මලින් පූජා කරන්න යෙදුනා. සුමේද බුදුරජාන් වහන්සේ විශේෂ. ඒ තින හේතු කොටගෙන සුගති ආදී දෙවමනස් දිගතිය උප්පත්ති ලැබලා ඊළඟට කාශ්‍යප බුද්ධ ශාසනයේදී මෙතුමා උප්පත්ති ලැබලා හිටියා මේ උප්පත්ති ලැබපු ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේදී මෙතුමාට මහා පින්කමක් කරගන්න ලැබුණා. මොකද්ද මේ සිද්ධ කරගන්න ලැබිච්ච පින පිළිබඳව ආපදානය තුළ දක්වලා තියෙනවා. අර්ථ කතාව තුළ දක්වලා තියෙනවා මේ සූත්‍ර දේශනාවට අදාළවම මේ සූත්‍ර දේශනාවේ අර්ථ කතාව තුළ මේ ස්වාමීන් වහන්සේට මහා කච්චායන ස්වාමීන් වහන්සේට අන්වන් සිරුරක් තිබ්බ බව. බොහොම ලස්සන රන්වන් සිරුරක් සිරුරක් තිබුණ බවයි අර්ථ කතාව තුළ දක්වලා තියෙන්නේ. ඒකට හේතුව මේ ආපදානිය පින්නත් අපිට දැනගන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට හේතුව තමයි මහා කාශ කාශ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී පිනක් කරගන්න ලැබෙනවා මොකද්ද පිරිනිවන් පසුව කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පසුව ඒ සෑයක් කරන් රත්තරණින් ඒ දාස තැන්පත් කරලා සෑයක් කරන් දෙදුනා. ඒ ඒ අවස්ථාවේදී මෙතුමන්ට අවස්ථාව ලැබුණා ඒ ජීවිතයේදී රත්තරණින් ගල් පූජා කරන්න. ඉතින් ඒ රන්වන් සෑයට ගල් පූජා කරපු ආනිසංස හැටියට පූජා කරලා සිහිපත් කරාලු ඒ ජීවිතේ ඒ බුද්ධ ශාසනය කාශ්‍යප බුද්ධ ශාසනයේදී මට භවයෙන් රත්තරන් සිරුරක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. බලන්න මේ ප්‍රාර්ථනාව හේතු වුණා. ප්‍රාර්ථනාව හේතු නම් භවයෙන් භවයට බොහෝ ලස්සන රූපයක් ලබන්න, රන්වන් ශරීරයක් ලබන්න ඒ පින හේතුන බව. ඉතින් පසුව බුද්ධාන්තරයක් ඒ දෙවමිනස් දෙගතියේ සැප විපාක විඳලා අපේ ගෞතම බුද්ධ ශාසනයේදී උප්පත්ති ලැබනවා. ඡණ්ඩ පජ්ජෝත කියන රජුරුවන්ගේ පුරোহিতකමක් දරපු ඒ පුරোহিতයාගේ ඒ gedara ඒ දෙවියගේ කුසෙහි ඒ භාර්යාවේ කුසෙහි පිළිසඳ ගන්නවා. මේ අවස්ථාවේදී පින්වත්නි මේ පුරෝහිතයන් මහලු වුණාට පස්සේ ඒ ඇලෑමෙන් පස්සේ මේ පුත්‍රයාට කියන්නේ මහා කච්චායන ස්වාමීන් වහන්සේ ඒ භවයේදී ඒ ජීවිතයේදී අවස්ථාව ලැබෙනවා ඊළඟ පුරෝහිත තනතුරු කරන්න ඡණ්ඩපත්තෝද රජුවන්ට උදේනිනුවර මේ අවස්ථාව ලැබුණාට පස්සේ මේ චන්දපද්දෝ රජුරවන්ට අහන්න ලැබෙනවා තථාගතයන් වහන්සේ ලෝක පහළ වෙලා කියලා. ඒ නිසා ආරාධනා කරලා පණිවිඩය යවනවා මේ පුරোহিত ඒ පුරোহিতයාගේ පුත්‍රයා වන මේ මහා කච්චායන මහරහතන් වහන්සේ ඒ භවයේදී පණිවිඩය ලැබෙනවා. මොකද්ද ලැබෙන පණිවිඩය? මේ බුදුරජාන් වහන්සේ වැඩම කරන්න කියලා. ඉතින් මහා මේ පූජිතය ඒ පුත්‍රයාත් ඇතුළු හත් දෙනෙක් ඒ පුත්‍රයාක් ඇතුළු හත් දෙනෙක් බුදුන් වහන්සේ ආදනා කරන්න ගියාට පස්සේ භාගතුන් වහන්සේගෙන් බණ අහලා ඒ ගෞතම බුදුන් වහන්සේගෙන් බණ අහලා ඒ වෙලේ සිව් පිළිසෙඹියාපත් මහරහත් භාවයට පත් වුණ බවයි පින්වත්නි ආපදානය තුල දක්වලා තියෙන්නේ. ඊට පස්සේ තථාගතයන් වහන්සේට ආරාධනා කරනවා. මේ රජදරෝ භාගතුන් වහන්සේ දැක ගන්නට ඉන්නවා ධර්මයෙන් දැනගන්න ඉන්නවා කියලා සිහිපත් කරාට පස්සේ තථාගතයන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේම සඳහන් කරනවා එහෙනම් ඔබම ගිහිල්ලා ඒ අයට ධර්මයෙන් දායාද කරන්න කියලා. පස්සේ මහා කච්චායන මහරහතන් වහන්සේ ඒ ප්‍රදේශයට වැඩම කරලා තථාගතයන් වහන්සේගේ ධර්මය දේශනා කරපු බවයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ සූත්‍රය තුළ මේ සඳහන් කරලා තිබ්බා අවන්ති පුත්තෝන් කියලා සඳහන් කරලා තිබුණේ. ඉතින් මේ ආපදානයට අනුව යම්කිසි සැකයක් අපිට උපදවා ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ මදුරාය කියන පුරවරේ මේ රජ්ජුරුවෝ ඡණ්ඩ පජ්ජෝත රජ්ජුරුවම්මද කියන කාරණය සමහරක් විට සැකපොදවා ගන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් ස්ථීරවම ඒ ගැන සඳහනක් නැහැ. නමුත් ඊට පසුව රජ වෙච්ච වෙන රජ කෙනෙක් කියන කාරණයක් දැක ගන්න පුළුවන්කමක් තියෙනවා විමසා ගන්න පුළුවන්කමක් තියෙනවා මේ සූත්‍රය කියවලා බලන කෙනෙකුටත් ආපදාන ආදී විමසලා බලන කෙනෙකුට ඒක විමසලා බලන්න මේ සඳහන් කරේ පින්වත්නි මගේ මතයක් දහම තුල තියෙන දෙයක් නෙවෙයි ඉතින් කෙසේතත් මේ මදුරා කියන පුරවරයේ මේ රජුරවන්ට අහන්න ලැබෙනවා මොකක්ද අහන්න ලැබෙන්නේ තංකෝ සමනෝ කලෝ බොහෝ කච්චායනෝ මధుරාය විහෙරති ගුන්දවනේ රජුරවන්ට අහන්න ලැබෙනවා මහා කච්චායන මහරතන් වහන්සේ මේ ගුන්දවනේ වාසය කරනවා ගුන්දවනේ වාසය කරනවා කියලා අහන්න ලැබිලා තංකෝ පන භගවන්තං කච්චායන ඒවං කල්යාණෝ කීර්ති සද්දවබ්බුගති. ඒ ස්වාමීන් වහන්සේගේ මහා කච්චායන ස්වාමීන් වහන්සේගේ කල්යාණ කීර්ති රාවේ පැතිරලා ගියා කියලා සඳහන් වෙලා තියෙනවා. කොහොමද පැතිරලා ගියේ? පිනත් මේ සූත්‍ර දේශනාවේ සඳහන් කරලා තියෙනවා කල්යාණෝ කීර්ති සද්දෝ අබ්බුගතෝ පණ්ඩිතෝ ව්‍යප්තෝ මේදාවි බෞසුතෝ චිත්තකති කල්යාණ පටිභානෝ බුද්ධෝ මේ විදිහට සඳහන් කරලා තියෙනවා. කියන්නේ කච්චායන ස්වාමීන් වහන්සේ මේ පින්නත් අයහලා තියෙනවා ආපදානය තුලත් අවසානයේ දක්වලා තියෙන මහා කච්චායන මහරතන් වහන්සේ ඒ ප්‍රදේශයට වැඩම කළා ධර්ම දේශනායන් කරායින් පසුව මේ භාගතුන් වහන්සේ ඉදිරියේ ඒ සසරේ පුණ්‍ය මහිමයට නෙත්ති ප්‍රකරණ ආදී ප්‍රකරණ ඒ සත්‍යයනා කරලා ඉන් අනුතරයි තථාගතයන් වහන්සේ අග්‍රස්ථානය දෙන්නේ කෙටියෙන් වදාළ දේ දීර්ඝ වශයෙන් දේශනා කරන භික්ෂුන් අතරින් අග තැන්පත් භාවය ලැබලා දෙනවා. ඒ නිසා මේ කච්චායන ස්වාමීන් වහන්සේ බොහෝම ප්‍රසිද්ධයි. කොහොමද ප්‍රසිද්ධ වෙන්නේ? පඬිතෝ බෞසුතභාවය තියෙනවා. ඒ වගේම වික්තෝ බොහෝම විශාරදයි. ඒ වගේම මේධාවී නුවණ තියෙනවා. ඊළඟට බෞසුතෝ චිත්තකති චිත්තකති කියලා සඳහන් කරලා තියෙන විචිත්ත ධර්මකතික භාවයක් තියෙනවා. ඒ වගේම කල්යාණෝ මේ මේ කල්යාණ පටිභානෝ. ඒ කියන්නේ බොහොම යහපත් ගතිගුණ තියෙනවා. බුද්ධෝ අරහත ඒ කියන්නේ බුද්ධ භාවයත් අරහත් භාවයත් කියන දෙකම තියෙනවා. සමහරක් විට රහත් වෙච්ච තරුණ කෙනෙකුට කරන්නා වූ ගෞරව සත්කාර ඒට වැඩිය බුද්ධ භාවයක් තියෙන රහත් වෙච්ච කෙනෙකුට සැලකීම් තියෙනවා. මේ බුද්ධ ශාසනය පින්නත් අයට දැකලා ඇති සමහර ස්වාමීන් වහන්සේලා බොහොම වස් වලින් වැඩි. බොහොම බුද්ධ භාවයේ වැඩි හිටි ස්වාමීන් වහන්සේලාට අනේ ස්වාමීන් වහන්සේලා බොහොම ගෞරව කරනවා. බොහෝම ශ්‍රද්ධාවෙන් කටයුතු කරනවා. ඒකට හේතුව තමයි මේ කාරණය. මොකද මේ ස්වාමීන් වහන්සේ බුද්ධ භාවයක් තියෙනවා, වයසිනොත් වැඩි, ඒ වගේම රහත් භාවයක් ලැබලා. එනිසා මේ විදිහට කල්යාණ කීච ශාවයක් පැතිරලා ගියා මේ ස්වාමීන් වහන්සේගේ. තථා රූපාණං අරහතං දස්සනං හෝති. මේ අරහතන් වහන්සේගේ දර්ශනය බොහෝම අපිට යහපතක් සිද්ධ වෙන බව දැනගෙන මේ රජ්ජරෝ යනවා පිටත් වෙලා භද්‍ර භද්‍ර යානාවලින් ගියා කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ බව මේ පින්නත් අයට රතවිඳු සූත්‍රයේදී ආගන්න ලැබෙන්නට ඇති භද්‍ර වූ යානාවන් කෙසේද සකස් වෙන්නේ කියලා. රජුරෝ යනකොට බොහෝම අලංකාරව සකස් කරගෙනයි යන්නේ. එහෙම පිටත් වෙලා ගියාට පසුව මේ ස්වාමීන් වහන්සේ මුණ ගැහෙනට වැඩම ගිහිල්ලා මේ කච්චායන සාන්නාසය විතර බොහෝම සතුටු සාමීචයේ කතාබහේ නිරත වෙලා ප්‍රශ්නයක් අහනවා. මොකද්ද අහන ප්‍රශ්නේ? මහා කච්චායන මහරහතන් වහන්සේ විමසනවා රජුරෝ මොකද්ද අහන ප්‍රශ්නය? බ්‍රාහ්මණං බෝ ගච්ඡාන ඒව මාහංසෝ බ්‍රාහ්මනාච සෙට්ටෝ වන්නෝ. බ්‍රාහ්මණයා තමයි උතුම්. බ්‍රාහ්මනාච සෙට්ටෝ වන්නෝ හීනෝ අඤ්ඤෝ වන්නෝ. අනෙක් වර්ණය හීනයි. ඒ වගේම අහනවා බ්‍රාහ්මනාච සුක්කෝ වන්නෝ කන්නෝ අඤ්ඤේ වන්නෝ අනේ බ්‍රාහ්මණයම සුදු වර්ණයෙන් යුක්තයි අනිත් අය කළු වර්ණයෙන් යුක්තයි ඒ වගේම විමසනවා බ්‍රාහ්මනෝපේ සුක්කෝ වන්නෝ කන්නෝ අඤ්ඤේ වන්නෝ බ්‍රාහ්මනෝච සුජහන්ති නෝ අබ්‍රාහ්මනෝ බ්‍රාහ්මණයා තමයි පිරිසුදු අනිත් අය පිරිසුදු ඇත්තේ නැහැ බ්‍රාහ්මනාච බ්‍රහ්මනෝ පුත්තෝ බ්‍රාහ්මනාච බ්‍රහ්මනෝ පුත්තෝ ඕරසා මුකතෝ ජාතා බ්‍රහ්මජා බ්‍රහ්ම නිම්මිතා බ්‍රහ්මදායාදා මේ විදිහට සඳහන් කරලා තියෙනවා බ්‍රාහ්මන මේ බ්‍රාහ්මන කියන බමුණු දහම් ඒ කාලේ ඉන්දියාවේ තිබුණා මේ පින්නත් අය අහලා තියෙනවා කුල කුල ભેදයක් තිබුණා බ්‍රාහ්මන ශාස්ත්‍රීය වෛශ්‍ය සුද්ධ කියලා මේ කුල හතරක් තිබුණා පස්සේ මේ රජුරු අහන්නේ මේ බමුණන්ම තමයි ශ්‍රේෂ්ඨ. අනිත් අය ශ්‍රේෂ්ඨ ඇත්තේ නැහැ. උතුම් භාවයක් නැහැ. බමුණන්ම තමයි ඒ සුදු වර්ණයෙන් යුක්ත අනිත් අය කළුයි. ඒ කියන්නේ පහත් කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරලා තියෙනවා සුජහන්ති. ඒ කියන්නේ පිරිසුදුයි. ඒ වගේම අනිත් අය පිරිසුදු භාවයක් ඇත්තේ නැහැ. ඒ වගේම බ්‍රහ්මනෝච බ්‍රහ්මනෝ පුත්‍රෝ ඒ කියන්නේ මේ බමුණන් බ්‍රහ්මයාගේ පුතෙක් ඒ වගේම සඳහන් කරලා තියෙනවා බ්‍රහ්මනෝ පුත්‍රෝ ඕරසං මුකතෝ ජාතා බ්‍රාහ්මණ පුත්‍රෝ ඕරස මුකතෝ ජාතා කියලා සඳහන් කරලා තියෙන්නේ මේ මුඛයෙන් ඉපදලා තියෙන්නේ. ඒ කියන්නේ ඕරස කියන ලහේ හැදිලා මුඛයෙන් තමයි ඉපදලා තියෙන්නේ. රජුර වහනවා ඉතින් මෙකොතෝ ජාතෝ බ්‍රහ්ම නිම්මිතා බ්‍රහ්ම දායාදා. බ්‍රහ්මජා බ්‍රහ්ම නිම්මිතා බ්‍රහ්ම දායාදා. බ්‍රහ්මජා කියන්නේ බ්‍රහ්මයා තමයි හදලා තියෙන්නේ. බ්‍රහ්ම නිම්මිතා කියන්නේ බ්‍රහ්මයාම නිර්මාණය කරලා තියෙන්නේ බ්‍රහ්මයාගේ දායාදයක් කියන බමුණ. ඒ නිසා අනිත් අය පහත් කියලායි එකල තිබුණේ ඒ සමාජයේ. තථාගතයන් වහන්සේ මේ ලෝකයට පහළ වෙන්න කලින් මේ විදිහට බමුණු දහම්වල කුල ભેදයක් තිබුණා. බ්‍රාහ්මණ තමයි උතුම්. බමුණන් තමයි උතුම් හැටියට. ඒ වගේම ශස්ත්‍රයන් ඊළඟට වෛශ්‍යයන් ඊළඟට ශුද්‍ර කියන මෙහෙම කුල ભેදයක් තිබුණා. වර්ණ ભેදයක්. ඒ නිසා ඒ තථාගතයන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා නිවැරදි කාරණේ පෙන්වලා දුන්නා. උන් ඒ කාලේ හිතන් හිටියේ මේ බමුණන් උප්පත්තිය ලබන්නේ මුකයෙන් කියලා. බමුණන් මේ බ්‍රහ්මයාගේ මුඛයෙන් තමයි උප්පත්ති ලබන්නේ. බ්‍රාහ්මනෝසිය මුඛමාසීත් බාහු රාජන්නක්කුතා. මේ විදිහට සඳහන් කරලා තියෙනවා ශාස්ත්‍රයන් දිවිලා තියෙන්නේ මේ උරහිසෙන් කියලා. උරහිස් වලින්. බමුණන් මුඛයෙන් තමයි. ඊළඟට වෛශ්‍යයන් කලව වලින් ඉපදලා තියෙන බවත් ඒ වගේම සුද්‍ර කියන පහත් කුලේ අර බමුණන්ටත් ශාස්ත්‍රයන්ටත් වෛශ්‍යයන්ටත් බැල වෙනකම් කරමින් ඉන්න මේ සුද්‍ර කියන පහත් කුලයේ අය ඉපදුණා තියෙන්නේ පාදවලින් කියලා. බ්‍රහ්මයාගේ පාදවලින් කියලයි ඒ කාලේ පින්නත් තිබුණ සම්මතේ. ඒ නිසා අර කුල තුනටම බමුණු ඒ වගේම ශාස්ත්‍රීය වෛශ්‍ය කියන කුල තුනටම බැලමෙහෙරකම් කරන්නට ඕන මේ සුද්‍ර කියන ඒ කුලයන්. එනිසා ඒ කාලේ තිබුණ ඒ මතේ ඒ ඒ ජීවිතයේදී පින්නාත්මේ දඹදිව ඉන්දියාවේ ඒ බමුණු දහම්වල ඒ අය වැරදි ආකාරයේ දෘෂ්ටි ඇති කරගත්තා. ආර්ය කියන ගෝත්‍රික જાතියක් ඒ ಭಾರತයේ සංක්‍රමණය වීමත් එක්ක ඒකේ හිටපු ඒ රටෙහි ඒ ඉන්දියාව කියන ಭಾರತයේ හිටපු ඒ જાතිය පහත් කරලා දැම්මා. පිටින් ආපු අය උසස් කියන මත ඇති කරගෙන ඒ ඒ කාලවලට නොඑක ආකාරයේ වස්තුන් වලට වන්දනමාන කරන්න ගත්තා. ඒ ස්වභාවික වස්තුන් වලට ඉර සඳ ආදි දේවල් සුළඟ ආදි දේවල් වලට පසුව පසු කාලයේදී මේක නැති වෙලා එක් දෙවිය කෙනෙක් තමයි මේක කරන්නේ කියන ඒ වැරදි ආකාරයේ දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා. වැරදි ආකාරයේ දෘෂ්ටියක් ඒ සමාජය තුළ එකල ඇති වුණා සියලු දෙනාම ඒක දේවවාදය කියන එක් දෙවියෙක් තමයි කරන්නේ කියන මේක මවලා තියෙන්නේ කියන අදහසට ඒ කාලේ තිබුණා. ඉතින් මේ අදහස බොරුවක් බව තථාගතයන් වහන්සේ නොයෙකුත් සූත දේශනාන්වල බමුණන් උදෙසා දේශනා කරලා තියෙනවා. මේ පින්නත් අය අහලා ඇති. මේ බමුණන්ම හොඳ ආකාරම දන්නවා. භාගතුන් දේශනා කරනවා බැමිණියගේ කුසෙන් දරුවන් ඉපදෙන බව ඔබලා දැනගෙන තියෙනවානේ කියලා. එසේ විමසලා භාගතුන් වහන්සේ එසේ ඒ දෘෂ්ටීන් නිවැරදි ආකාරයට භාගතුන් වහන්සේගේ වැරදිතන් පෙන්වලා දුන්න බව සූත දේශනාවන්වල දක්වලා තියෙනවා භාගතුන් වහන්සේ දේශනා කරපු බව විවිධ දේශනාවන් මේ පින්වත් අය ශ්‍රවණය කරලත් ඇති. ඒ ජීවිතයේ පින්වත් ඒ විදිහට තථාගතයන් වහන්සේ ඒ බමුණු දහම් පින්වාතයේ මිත්‍යා දෘෂ්ටි නැති කළා දැම්මා. මේ ලෝකේ බ්‍රහ්මයා මවුප එකක් නෙවෙයි. මේ ලෝකය කියන්නේ සකස් වෙච්ච එකක්. මේ ලෝක ධාතුව පිළිබඳ ලෝකේ සකස් වෙච්ච දේ පිළිබඳ විදිය පිළිබඳව සඳහන් වෙන පොත්වල දක්වලා තියෙනවා. මේ පින්නත් අය අහලා ඇති මේ කල්ප කියන කල්පයක් කියන මහා කල්පයක් කියන කාරණේ මහා කල්පයක් කියපුවාම ඒක ප්‍රමාණ කරන්න බෑ. එතකොට කල්පය කියන තැන විස්තර සඳහන් වෙනවා ආයුෂ් කල්පය ඒ වගේම අන්තක් කල්පය අසංඝ කල්පය මහා කල්පය ආකාරයෙන් මේ කල්ප කියන මාතෘකාව යටතේ හතර ආකාරයේ විස්තර වෙනවා. ඒතර ආයුෂ් කල්පය කියලා සඳහන් කරලා තියෙන්නේ ආයුෂ් කල්පයේ හැටියට මේ ජීවිතයේ ගෙවෙන ආයුෂ ප්‍රමාණය. දැන් තථාගතයන් කරා ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ කාලේ සඳහන් කරා භාගතුන් වහන්සේ සතර ඉද්ධපාද වැඩුවොත් ආයුෂ් කල්පයක් හෝ අවශේෂ ආයුෂ් කල්පයක් වැඩ ඉන්න පුළුවන් කියලා සඳහන් කරන්නේ. ඒතර භාගතුනා දේශනා කරා කල්පයක් හෝ කල්පාවශේෂයක් හැටියට සඳහන් කරේ එතන සඳහන් කරලා තියෙන්නේ නාවිනේ හරි ධම්ම ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ ආයුෂ් කල්පය කියලා සඳහන් කරලා තියෙන්නේ ජීවත් වෙන ඒ කාලේ. ඒතකොට තථාගතයන් වහන්සේ ඒ භාගතුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඒ කාලේ යම්කි ආයුෂයක් තියෙනවා නම් ඒ ආයුෂය තමයි උපරිම අවුරුදු 100 120 වගේ කාලේ. එතකොට අවුරුදු 100 කාලේ තමයි භාගතුන් වහන්සේ දේශනා කරේ ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ කාලේ භාගතුන් වහන්සේ 80න් පිරිනවන් පෑවේ. නමුත් භාගතුන් දේශනා කරා ඒ කල්පයක් හෝ කල්පාවශේෂයක් හැටියට සඳහන් කරේ කල්පයක් කියන්නේ ඒ ආයුෂ් කල්පයක් එතන ඒ කියන්නේ අවුරුදු 100ක්. නැත්තම් අවුරුදු 120ක් කියන කාලයයි බවයි ඒ සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට මේ අන්තකල්පය කියන්නේ පින්නාන්ති මේ ලෝකයේ අසංකේයයක් දක්වා අසංකේය කියන්නේ 1.140ක් දක්වා ප්‍රමාණයක්. එච්චර ප්‍රමාණය ඉඳන් මේ අවුරුදු 10ට මේ ආයස අඩු වෙලා අඩු වෙලා යන බව මේ පින්වත් අය අහලා ඇති. මේ අඩු වෙලා ගියාට පස්සේ යම්කි කාලයක් මේ විදිහට ඇවිල්ලා විනාශ වෙලා යනවා. මේ මුර්ග සංවර්ෂාව වහිනවා කියලා මේ පින්වත් අය අහලා ඇති. ඉතින් මේ අවුරුදු මේ මනුස්ස ජීවත් වෙන දෙවි මිනිසුන් ජීවත් වෙන කාලය මුල් කාලය මේ අන්තක්කල්පය කියන 64ක් අන්තක්කල්ප 64ක් ජීවත් වෙන කාලය දෙවි මිනිසුන් ජීවත් වෙන කාලය අන්තක්කල්ප 64ක් බවයි සඳහන් කරලා තියෙන්නේ. එතකොට අර භාගතුන් වහන්සේ මේ දේශනාව අනුව සූත්‍ර දේශනාව වලට අනුව විමසා ගත්තොත් එහෙම පැහැදිලිව අර්ථකථා ආදී දේවල් සඳහන් කරලා තියෙන්නේ. එතකොට ඒ ඒ ආයස 140 ඉඳන් අවුරුදු 10 දක්වා ඒ කාලය තුල ඒ ජීවත් වෙන ඒ කාලය අවුරුදු 100 1.140 දක්වා ඊළඟට අඩු වෙන කාලය ඒක අන්තක්කල්පයක් හැටියට. එතකොට මේ වගේ කාල 64ක් මේ අන්තක්කල්ප 64ක් අසංඛේ කල්පලක් අසංඛයක් බවයි සඳහන් කරලා තියෙන්නේ. අසංඛේ කල්පලක්. අසංඛේ කල්පයක් බවයි සඳහන් කරලා තියෙන්නේ. එතකොට ආයුෂ් කල්පය, අන්තක් කල්පය, අසංඛේ කල්පය. එතකොට මේ 64 ඒවා හතරක්. අසංඛේ කල්පක් අසංඛේ කල්පේවා හතරක්. තමයි මහා කල්පයක් බවයි සඳහන් කරලා තියෙන්නේ. එතකොට අන්තක් කල්ප වලින් ගත්තොත් එහෙම 256ක්. අන්තක් කල්ප 256ක් ඒ වගේම අසංඛ්‍ය කල්පයක් වෙන අන්තක් කල්ප 64ක්. එතකොට මේ මහා කල්පය තුල පින්වත්නි සඳහන් කරලා තියෙනවා ඉතින් මේ ජීවත් වෙන මිනිස්සු දෙවියෝ මේ පළවෙනි අන්තක් කල්ප 64 විතරයි. ඊට පස්සේ ඊළඟ කල්පය ටික විනාශ වෙන්න ගන්නවා. විනාශ වෙලා අර සත්‍ය සූර්ය උද්ගමන සූත්‍රය තුල මේ පින්නත් අය අහලා ඇතිනේ. සූර්ය හතක් පායලා විනාශ වෙන විදිය. ඊළඟට ඒ ගින්නේ ඊළඟට ජලයෙන් සුළඟින් මේ විදිහට විනාශ වෙනවා. ඉතින් මෙහෙම විනාශ වෙන කාලයක් යනවා. ඊළඟට කිසිවක් නැතුව අජටාකාශයක් බවට පත් වෙන කාලයකුත් තියෙනවා. ඊළඟ අන්තක් කල්ප 64. ඊළඟ තවත් අන්තක් කල්ප 64ක් මේ ලෝකේ හැදෙන්න ගත වෙනවා කියලායි සඳහන් කරලා තියෙන්නේ. මේ මේ සකස් වෙන්න ගත වෙනකොට දැන් මේ මේ ලෝක විනාශවලදී පින්නත් මේ ජලයෙන් විනාශ වෙනකොට ගින්නෙන් විනාශ වෙනකොට ඊළඟ සුළඟෙන් විනාශ වෙනකොට එක එක ලෝක ධාතුන් ප්‍රමාණය බඹලෝවල් සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් ගින්නෙන් විනාශ වෙනකොට ඒ සත්ත්ව සූර්යෝග්ගම සූත්‍රයේ සඳහන් කරලා තියෙන ආකාරයට ඒ ගින්නෙන් විනාශ වෙනකොට බ්‍රහ්ම ලෝක තුනක් විනාශ වෙන බවයි. ඊළඟට ජලයෙන් විනාශ වෙනකොට බ්‍රහ්ම ලෝක හයක් දක්වා විනාශ වෙනවා. ඊළඟට සුළඟ විනාශ වෙන බ්‍රහ්ම ලෝක 9ක් දක්වා විනාශ වෙන බවයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ විනාශ වෙන්න කලින් සඳහන් කරලා තියෙනවා. ඉතින්වත් මේ දෙවි කෙනෙක් මනුෂ්‍ය රූපයක් මවාගෙන ඇවිල්ලා සඳහන් කරන මේකට අවුරුදු ලක්ෂයකින් මේ ලෝක විනාශ වෙනවා. ඒ නිසා දන් පින්කම් කරන්න, දෙමාපියන්ට සලකන්න, මේ විදිහට කුසලයේ නිරත වෙන්න කියලා උත්සාහවත් කරනවා. එහෙම උත්සාහවත් කරවලා ඉතින්වත් සඳහන් කරනවා ඒ අය බොහෝ පින්දහම් කරගෙන ගිහිලා බඹලෝ ඉපදෙනවා. ලෝක විනාශයට කලින් බොහෝ අය එහෙම බඹලෝ ඉපදෙනවා. බ්‍රහ්මලෝ ධ්‍යානාදී වඩලා නැත්තම් සුගතිය ඉපදිලා දෙවිලෝ ඉපදිලා දෙවිලෝ ධ්‍යාන වඩලා ඉතින් බඹලෝ ඉපදෙනවා කියලා. නමුත් පින්නාන්ති සමහර පුද්ගලයන්ට ගැලවෙන්න බෑ. ඒ කවුද ඒ කොට්ටාසය? නේත මිත්‍යා දෘෂ්ටිකයන්ට ගැලවෙන්න බෑ. සමහර අපාය ලෝකන් වල අපරාපරිය කර්ම වේදිනී වශයෙන් ඒ අයත් සුගතිය ඉපදිලා ඒ ලෝක විනාශ වෙන කාලේ ඒ ලෝකයන් වලට යන බවයි සඳහන් කරලා තියෙන්නේ. නමුත් මිත්‍යා දෘෂ්ටි නියත මිත්‍යා දෘෂ්ටික අය මේ ලෝකේ එක් විනාශ වෙනකොට මේ කල්ප විනාශ වෙනකොට වෙනත් තැනක වෙනත් ලෝකයක අපායක ඉපදෙන බවයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට පින්නාද විනායන් පස්සේ ආපහු හටගන්න හටගන්න විදිහ සඳහන් කරලා තියෙනවා පින්නාන්නේ කොහොමද මේ සූත්‍ර දේශනාවේ දැන් බ්‍රහ්මයා විසින් මවලා කියලානේ සඳහන් කරේ. නමුත් පින්නාදී ඒක වෙන්න විදිය සඳහන් කරලා තියෙනවා පින්නාදී කොහොමද වෙන්නේ? අර විදිහට මගපල නොලබා බඹලවාදී ඉපදෙච්ච අයට හිතෙනවා මේ ලෝකයන් හැදුනනම් මේ ආපව අර ලෝකයන් තිබුණා නම් හොඳයි කියලා ඒ හිතනවලු. මේ අවුරුදු ගණන් මෙහෙම හිතලා හිතලා හිතලා ඒ හිත හේතු කොටගෙන හිත හේතු කොටගෙන පින්නාදී වර්ෂාවක් වහිනවලු. වර්ෂාවක් හේම්පද වර්ෂාව වැහැලා වැහැලා වැහැලා මේ ලෝකෙම පිළිලා පිරුණාට පස්සේ ඒ උසස් බඹතලවල ඉන්න බ්‍රහ්මයන්ට හිතනවලු නැවත දිවි ලෝක තිබුණා නම් මේ මානස ලෝක තිබුණා නම් කියලා ආයේ ඒ අයට හිතනවලු. එහෙම හිතෙන් හිතෙන්ද ඒ අයගේ හිත හේතු කරගෙන එයාලා එයාලා නම් අවුප එකක් නෙවෙයි. නමුත් ඒ හිතන ඒ චිත්තය හේතු කොටගෙන ඍතුවට බලපෑමක් සිද්ධ වෙනවා. දැන් අපි දේශ වශයෙන් යම් කෙනෙක් ගැන හිතුවොත් එහෙම ඒ බලපෑම ඍතුවට ලැබෙනවා. ඒ වගේ ඒ බ්‍රහ්මයන්ගේ ඒ බලපෑම චිත්තේ හේතු කොටගෙන ඍතුවට බලපෑම නිසා ආපව බඹලෝ ආර තිබ්බ විදියට සකස් වෙන බවයි ධහම තුල සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට ඒ විදිහට සකස් වුණායින් පස්සේ ඒ බම් ඒ බ්‍රාහ්මයේ බ්‍රහ්මයන්ට වැරදි දෘෂ්ටියක් එනවා. අපි තමයි මේ ලෝකේ නැවුවේ කියලා. ආන් ওই දෘෂ්ටිය නිසා ඒ අයට වෙන බව ගණන් දකින්න ඥානෙ දිනු කළ නැති නිසා වැරදි දෘෂ්ටි ඇති වෙලා මේ පින්නත් අහලා ඇති බ්‍රහ්මඥයාට පවා මේ ලෝකේ නිට්ටයයි කියලා වැරදි ආකාරයේ දෘෂ්ටි නැතුණා. අපි කලින් සූත්‍ර දේශනාවක පවා අපි සාකච්ඡා කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා ඒ විදිහේ දෘෂ්ටියක් ඇති වෙන්න පින්නත් ආන් ඒ දේ නිසා. ඒ නිසායි මේ ලෝකේ අද පවා පින්නත් මේ ලෝකේ සල්ව බරදාරි දෙවියෙක් මේක මවලා තියෙන්නේ කියලා වැරදි අදහස් ඇතිලා තියෙන ආන් ඒක නිසා. එනිසා තථාගතයන් වහන්සේ මේ දේවල් නිවැරදි ආකාරයට පින්නාද මේ ලෝකයේ හටගත් විදිය ආරම්භෙච්ච විදිය ඊළඟ අග්ගඤ්ඤ සූත්‍රයේ පින්නාදී ඊළඟට ඒ ඒ ලෝකේ හැදෙන හැටි අර රස පොළොව ආහාරය කරගෙන ඒ බමලොවෙන් එන ඒ ඒ බ්‍රහ්මයෝ ඇවිල්ලා ඒ තණ්හාව ටික ටික වැඩි වෙලා මේ මනුස්ස ප්‍රජාව ආරම්භ වෙන හැටි සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේ පින්නාත් අය මේ දේවල් කියවලා බලන්න, කියවලා දැනගන්න. ඒ නිසා මේ දැනගන්න එක අපේ බහුසුතභාවය වැඩි කරගන්න ඒක හේතුවක් වෙනවා. නිසා ඒ විදිහට මේ ලෝකේ හැදිලා තියෙන බ්‍රහ්මයා මව් එකක් නෙවෙයි. මේ ලෝකේ ඒ විදිහටයි ආරම්භ වුනේ. මේ මිනිස්සයා ඒ විදිහටයි ආරම්භය සිද්ධ වුනේ මනුෂ්‍ය ප්‍රජාවේ. භාගතුන් වහන්සේගේ නිවැරදි ආකාරයෙන් දැනගෙන සර්වඥ තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ ණයෙහි පිහිටලයි මේ රජ්ජුරුවන්ගේ ප්‍රශ්නේ විසඳන්නේ. ඊළඟට පින්නාදී මේ වැරදි දෘෂ්ටිය මහා කච්චායන මහරහතන් වහන්සේ බොහෝම අපූර්වට මේ සූත්‍ර දේශනාව තුළ මේ රජ්ජුරුවන්ගේ දෘෂ්ටිය નિවැරදි කරනවා. කොහොමද ඒ નિවැරදි කරන්න පින්නන්නේ? උපමා කීපයකින් નિවැරදි කරනවා. ඊළඟට අපි බලමු පින්නන්නේ මොනවාද උපමා? පළවෙනි උපමාවෙන් මහා කච්චායන මහරහතන් වහන්සේ සඳහන් කරනවා මේ රජ්ජුරුවන්ට ධනෙන් හෝ දාන්නෙන් රණින් විදියෙන් ආඩ වෙලා ඉන්න ආචාර්ය සම්පන්න ශස්ත්‍රීය කෙනෙක් ඉන්නවා. මේ ශස්ත්‍රියාට අනිත් යටහත් පහත්කම් කරනවා. ඒ කියන්නේ පින්නත් මේ අනිත් කුල හතරේම අය අනිත් කුල වල අය ඒ ශස්ත්‍රීය ඒ ආඩ්‍යයෙන් ධනෙන් ආඩ වෙලා ඉන්න ඒ ආශ්චර්ය සම්පන්න ඒ කෙනා කෙරෙහි දැක්කාම ගරුසරු කරනවා නැගිටිනවා ඔහු වාඩි වුණාට පස්සේ වාඩි වෙන්නේ මේ සතර ඉරියව්වේදීම ඔහු කෙරෙහි ගෞරව බුහුමාන් දක්වනවා ඉතින් ඒ වගේම බමුණෙක් බමුණෙකුත් මේ විදිහට ආචාර වස්තු වලින් සමන්විත නම් ඒ කියන්නේ ධනෙන්, දාහන්නෙන්, රණින් විදියෙන් මේ විදිහට ඉන්න ඒ වගේ කෙනෙක්ට අනිත් කුල වල අය ගරුසකල් කරනවා. හතර ඉරවවදීම ගරුසරු කරනවා. ඊළඟට මහා කච්චාන මාතන් සඳහන් කරන වෛශ්‍යෙක් ඒ විදිහට ඒ විදිහට මහා වස්තුවක් තියෙනවා නම් ධනෙන්, දාහන්නෙන්, රණින් විදියෙන් මේ ආශ්චර්ය සම්පත් වලින් යුක්ත නම් ඒ කෙනාටත් අනිත් අය ගෞරව කරනවා ඒ ඒ කෙනාට ඒ වගේම පහත් කුලයක් හැටියට සඳහන් කරන සුද්‍ර කියන කෙනෙක්ටත් ධනෙන් ධාන්‍යෙන් රණින් විදයෙන් ආඩ්‍ය වෙලා නම් ඒ අස ඉසුරු නිසා බොහෝ අය එයාට ගෞරව කරනවා ගරු සම්භාවනා කරනවා සත්‍ය වීරවයේ සම්භාවනාව කරනවා අනේ මහා කච්චාන් මහසන් සඳහන් කරනවා ඊළඟට ඉතින් මේ විදිහට කරන කෙනාට කුල හතරම සමයි වෙනසක් ඇති නැති බව සඳහන් කරනවා. ඉතින් මේ හැම කාරණයකදීම පැහැදිලි කරනකොට ශස්ත්‍රියා කෙරෙහි බමුණා කෙරෙහි වයසයා සුද්ධියා කෙරෙහි පැහැදිලි කරනකොට මේ කාරණා පිළිගන්නවා. ඒ විදිහටම මේ මధుරාපුර රජුරුවන් ඒ විදිහට පිළිගන්නවා. මොකද්ද මේ කාරණය කියලා වැටහෙනවා. ඊළඟට සඳහන් කරනවා තව උපමාවක් වෙනවා. තව උදාහරණ කතාවක්. මේ පරයායනොත් මේ කාරණේනොත් තේරුම් ගන්න කියනවා. මේ කාර්යනනු තේරුම් ගන්න කියනවා. මොකද්ද තේරුම් ගන්න කියන්නේ? රජ්ජුවන්න තින්නම් මේ කුල හතරම සමයි. වෙනසක් ඇත්තේ නැහැ කියලා. මේ මහා කච්චාන් මහතන සඳහන් කරනවා ඊළඟට මොකද්ද සඳහන් කරන්නේ? මේ බ්‍රාහ්ම මේ ශාස්ත්‍රීය කුලයක එක්කෙනෙක්. ශාස්ත්‍රීය කුලයේ එක්කෙනෙක් ප්‍රාණඝාත කරනවා. ඒ වගේම හොරකම් කරනවා, කාමීච්ඡාචාරය හැසිරෙනවා, බොරුව, ඒ වගේම පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා අවිද්‍යාව කියන දැඩි ලෝභය, අන්වස්තුන් තමාසන්තකේවා කියන දැඩි ලෝභය, ඒ වගේම ව්‍යාපාද, මිත්‍යාදිත්‍ය කියන මේ දස අකුසලයේ පිළිබඳව සඳහන් කරනවා. දස අකුසලයේම හැසිරෙන කෙනෙක් කොහෙද ඉපදෙන්නේ අහනවා. සස්තිය කෙනෙක්. ගිහිල්ලා දුගතියේ ඉපදෙන බවයි සඳහන් කරලා තියෙන කියලා මේ මේ රජ්ජුරුව මේ රටේ රජ්ජුරුව සඳහන් කරනවා මදුර රටේ රජුරෝ ඉතින් ඒ විදිහට සඳහන් කරාට පස්සේ මේ කාරණය මම රහතුන්ගේ දැනගත්තා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ සාදු සාදු කියලා මහා කච්චාන් වතන් සඳහන් කරනවා. රහතන් වහන්සේලාගේ මේ කාරණේ දැනගෙන තියෙන බව කියලා. ඒ නිසා ඒ උපමානොත් ඒ කාරණේනොත්. ඒ කියන්නේ බ්‍රාහ්ම ශාස්ත්‍රියෙක් වේවා, බමුණෙක් වේවා, වෛශ්‍යෙක් වේවා, ශුද්‍රයෙක් වේවා මේ කුල හතරෙම වර්ණ හතරෙම අය. ඒ විදිහට දුසිතේ හැසිරෙනොත් ඒ දස අකුසලයේ හැසිරුණොත් ගිහිලා දුගතිය ඉපදෙනව නේද කියලා පින්නා දිවසනවා. ඒක වෙනසක් නෑ නේද කියලා මේ කුල හතරම සමයි නේද කියලා මහා කච්චන මහන්සි බොහෝම අපූර්වට විමසනවා. ඊළඟට දස කුසලයේ හැසිරෙනොත් අර දස අකුසලයේ පිළිබඳ විමසුවා දස කුසලයේ හැසිරෙනොත් බ්‍රාහ්මණයෙක් ඒවා ශාස්ත්‍රීයෙක් ඒවා වෛශ්‍ය සුද්ධ කියන මේ වර්ණ හතරෙම අය දස කුසලයේ හැතන සුගතිය ඉපදෙනවා නේද කියලා. ඊට ඒ කාරණය මේ විදිහටම පිළිගන්නවා. සුගතිය ඉපදෙනවා. ඒක මම රහතුන්ගෙනුත් දැනගත්ත ආසාගෙන තියෙනවා කියලා මේ මහා කච්චාන මහරහතන් වහන්සේට සිහිපත් කරනවා. ඊළඟට මහා කච්චාන වහන්සේ තව පරයායක් දේශනා කරනවා. රජුවන් තීරුම් ගන්න තව පරයායක් දේශනා කරනවා. මොකද්ද ඒ දේශනා කරන්න පින්නන්ද ඊළඟට මහා කච්චාන මහරහතන් වහන්සේ සඳහන් කරනවා ශාස්ත්‍රයේ මංකොල්ල කනවා, ගම් පහරනවා, ඒ වගේම මේ විදිය දුස්චරිතවල යෙදෙනවා හොරකම් කරනවා මේ විදිය කරන කෙනෙක්ව අල්ලලා රජ්ජුරෝ මොකද කරන්නේ මේ වගේ දුසිතේ හැසිරෙන ඒ කෙනෙක්ව අහුනොත් මොකද්ද කරන්න කියලා අහනවා රජ්ජුරෝ සඳහන් කරනවා මේ කෙනාට එක්කෝ මරලා දානවා නැත්නම් ධනය රාජසන්තක කරනවා නැත්නම් රටෙන් පිටුවහල් කරනවා ඉතින් සඳහන් කරනවා මොකක් නිසාද කියලා මොකක් නිසාද මොහු අර සස්ත්‍රීය කියන එක අයින් වෙලා හොරෙක් කියන සම්මතියට ගිය නිසා. දැන් හොරෙක් අර සස්ත්‍රීය කියන එක අදාළ නැහැ. ඒ දුස්චරිතය හැදෙන කෙනාට සස්ත්‍රීය අදාළ නැහැ. බමුණෙක්ද කියලා අදාළ නැහැ. වෛශ්‍යයෙක්ද කියලා අදාළ නැහැ. සුද්ධයෙක්ද කියලා අදාළ නැහැ. ඒ හැම උපමාවක්ම ගෙනහර දක්වලා ඒ හැම කාරණයකින්ම සඳහන් කරනවා ඒ අයට දෙන දඬුවම්. ඒ අයට දෙන දඬුවම නිසා ඒ අය හොරෙක් කියන විදියට සම්මත නිසා ඒ අයට ඒ විදියට දඬුවම් දෙනවා. කුල හතරෙම කෙනෙකුට උනා දඬුවම් දෙන බව මේ විදිහට මේ උපමාවෙන් මේ රජුරවන්ට පැහැදිලි කරනවා සඳහන් කරනවා. ඊළඟට පින්නාත් මේ බොහොම අපූර්ව සිදුවීමක් සඳහන් කරන අපූර්ව උදාහරණයක්. මොකක්ද සඳහන් කරන්නේ? ඊළඟට මේ හැම එකෙන්ම කුල හතර සම සමයි කියලා මේ මහා කච්චාන මහරහතන් වහන්සේ බොහොම අපූර්වට මේ රජුරවන්ට සඳහන් කරනවා. ඊළඟට මහා කච්චානන්ද සඳහන් කරනවා සස්තියෙක් මේ කෙස් පැවුල් කපලා දාලා සිවුරක් දරාගෙන ගත දරාගෙන බුදු සාසනය පැවිද්ද ලබාගෙන ප්‍රාණඝාතයෙන් වැළකීලා හොරකමෙන් කාමච්ඡාචාර ආදියෙන් වැළකීලා ඒ විදිහට සිල්වත්ව හැසිරෙන ඒ කෙනෙක් දැක්කොත් මොකද කරන්න කියලා අහනවා මහා කච්චාන් මාර්ගන්වා ඊට පස්සේ රජුට සඳහන් කරනවා ඒ අයට ගරු සම්භාවනාව කරනවා. ඒ පැවිදිච්ච කෙනෙක්ට ගරු සම්භාවනා කරනවා. ඒ වගේම සිව්පස්යෙන් උපස්ථාන කරනවා. මේ විදිහට රජ්‍යර සඳහන් කරනවා මේ විදිහට එහෙම පැවිදුණොත්. ඒ කියන්නේ කුල හතරම ගැනම මහා කච්චානවාස සඳහන් කරනවා. වෛශ්‍යෙක් වුණත්, ශුද්‍රයෙක් වුණත්, පහත් කුලයක කෙනෙක් වුණත් මේ බුද්ධ ශාසනය පැවිද්ද ලබා ගත්තොත් රජ්‍යරෙන් අහන්න ඒතර රජ්‍යර සඳහන් කරන්නේ. ඒ ඒ සුද්ධෙක් වුණත් මේ බුද්ධ ශාසනය පැවිද්ද ලබා ගත්තොත් ඒ ඒ ස්වාමීන් වහන්සේට ගෞරව කරනවා. ඒ වන්දනාමාන කරනවා. ඒ වගේම සිව්පසයෙන් උපස්ථාන කරනවා. මේ විදිහට සඳහන් කරනවා. ඉතින් මේ කාර්යයනොත් වැටහෙනවා. මේ රජුරවන්ට වැටහෙනවා මේ පරයායනොත් මේ කාරණේනොත් මේ රජුරවන්ට වැටහෙනවා මේ කුල හතරම සමයි නේද කියලා මහා කචනාස සඳහන් කරන්නේ වෙනසක් නැති බවයි මේ මහා කච්චානරතන වහන්සේ මේ රජුරුවන්ගේ මේ ප්‍රශ්නේ අපූර්වවට විමසනවා. පස්සේ තින්නත් මේ මේ රජුරෝ සඳහන් කරනවා මේ වැහිලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නවා වගේ මම්මුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්නවා වගේ ඒ වගේම අන්ධකාරයේ කෙනෙකුට රූප දක්ිත්වා කියලා තෙල් පහනක් දැල්ලුවා වගේ කියලා මේ උදම් අනනවා රාජ්‍ය උදම්මනලා සඳහන් කරනවා අද පටන් මම මහා කච්චාන් මහතන් වහන්සේත් ධර්මයක් සංගයත් සරණ කොට යනවා කියලා සරණ යනවා. ඒ වෙලේ මහා කච්චාන් මහතන් වහන්සේ පින්නා සඳහන් කරනවා මම සරණ ගියපු තථාගතයන් වහන්සේව සරණ යන්න. මම සරණ යන්න නෙවෙයි. මමම මමත් සරණ ගිහිල්ලා ඉන්න භාගතුන් වහන්සේව සරණ යන්න ගන්න. භාගතුන් වහන්සේව සරණ කරගන්න ධර්මය සරණ කරගන්න සංඝයා සරණ කරගන්න කියලා. ඒ වෙලේ මහා මේ රජුරෝ සඳහන් කරනවා භාගතුන් වහන්සේ මේ වෙලාවේ කොහෙද කියලා භාගතුන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා. ඒ වෙලේ පින්නත් මේ මහා කච්චන් මහතන් වහන්සේ ගැන මුලින්ම සූත්‍රය අපි සාකච්ඡා කරා මහා කච්චන් මහතන් වහන්සේ දේශනා කරන්නේ. ඒතර ඒකට හේතුව මේ පින්නත්ට වැටෙයි මේ කාරණය පින්නත් මේ. එතකොට මහා කච්චන් මහතන් වහන්සේ සඳහන් කරනවා මේ කාලේ තථාගතයන් වහන්සේ පිරිනවන් පාලා කියලා. මේ කාරණය පින්නාදී රජුරණ දැනගත්තට පස්සේ සජ්ජිර සඳහන් කරනවා තථාගතයන් වහන්සේ යදුන් 10ක් 20ක් 30ක් 40ක් 50ක් 100ක් වුණත් දුර හිටියානම් තථාගතයන් වහන්සේ දකින්න අපි යනවා කියලා සඳහන් කරනවා. නමුත් තථාගතයන් වහන්සේ පිරිනවන් පාලා ඒ නිසා පිරිනවන් පෑව තථාගතයන් වහන්සේ ධර්මයක් සංඝ රත්නයත් අදපටන් මම සරණ යනවා කියලා මේ රජ්ජුරුව පින්වත්නි තෙරුවන සරණ යනවා. ඒ නිසා බොහෝම අපූර්ව සිදුවීමක් ඇසුරු කරගෙන මේ කුල වර්ණයන් පිළිබඳව ඇති නිෂ්ඵලභාවය ඒක මේ සූත්‍රයේ දහනාවේ සඳහන් කරලා තියෙන ආකාරයට මහා කචන් වතන සඳහන් කරේ මේක ව්‍යවහාර මාත්‍රයක් විතරයි. ඒ කියන්නේ මේ කුල වර්ණය පිළිබඳව කියන එකක් විතරයි. වචනයට විතර වචනයක් විතරයි. ඇත්ත දෙයක් නෙවෙයි කියලා බව පින්නාත් ඔප්පු කරනවා. මේ සූත්‍ර දේශනාවන් උදාහරණ දක්වලා පින්නන්නේ. නිසා මේ පින්නත් අයත් මේ සූත්‍ර දේශනාව අරගෙන කියවන්න පින්නන්නේ. කියවලා බලලා සද්ධාව ඇති කරගන්න. එහෙම ඇති කරගත්තොත් වෙනානේ මේ ශ්‍රවණය කරලා කියවලා දැනගන්න මේ ධම පින්නත් අපිට බොහෝ යහපතක් සිද්ධ කරනවාමයි. ඒ නිසා මේ පින්නත් අය අද දවසේ මේ මధుර කියන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරගන්න ලැබුණා. නිසා මේ සූත්‍ර දේශනාව බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරගත්තා නම් මේ පින්නාසයට ආනිසංස ලැබෙනවා. දේශනා කර මට මේ දේශනාව තුළින් ලැබුණ ආනිසංසය ලබන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අද දවසේ මේ පින්වත් අයට පුණ්‍ය ආනුමෝදනා කරනවා, ආශිර්වාද කරනවා. මේ ජීවිතේ පින්වත් අපිට තියෙන එකම සරණ ඒ තෙරුවන සරණ හැර වෙන සරණක් නැහැ. ඒ නිසා මේ තෙරුවනේ ಗುಣ දැනගෙන හිත පහදවාගෙන තෙරුවන සරණ යන්න එහෙම වුණොත් මරණාසන්න මොහොතේ පින්නාලි තථාගතයන් වහන්සේ සිහිපත් වේ. නිසා මේ පින්වත් අයට මේ ධර්ම ශ්‍රවණය තුළින් දේශනාව තුළින් දැනතුන සීල මානසංස වාරයනොත් හේතුවක් කළා තථාගතයන් වහන්සේ වදාළේ තෙරුවනේ ಗುಣ දැනගෙන තෙරුවන් සරණ යන්නේ නිවැරදි ආකාරයටම අචල සද්ධාාවක් දක්වා හිතපත් කරගන්න මේ ධර්ම ශ්‍රවණ ආනිසංසයන් හේතුවක්ම වේවා පිහිට පිණස පවතිවා උපකාරයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න ආකාසත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු ශාසනං තිරං රක්칸තු දේශනං තිරං රක්칸තු මම් පරන්ති